ඔබ ඡන්දේ දීමට කැමති පක්ෂය හෝ කණ්ඩායම තෝරාගත් පසු එම පක්ෂයේ හෝ කණ්ඩායමේ නම සහ ඡන්ද ලකුණට ඉදිරියෙන් නැති කොටසේ එකම එක කතිරයක් දීමෙන් ඔබේ ඡන්දය ලකුණු කරා. ඡන්දය සලකුණු කිරීමෙන් අනතුරුව ඔබ කැමති නම් මනාප සලකුණු කිරීමටද අවකාශ තිබේ. ඔබ කැමති අන්දමට අවශ්‍ය නම් එක් අපේක්ෂකයෙකුට නැතිනම් අපේක්ෂකයන් දෙදෙනෙකුට හෝ උපරිම වශයෙන් අපේක්ෂකයන් තිදෙනෙකුට ඔබගේ මනාප ලකුණු කළ හැකිය. මනාප තුනකට වඩා ලකුණු කළොත් කිසිදු මනාපයක් ගණන් කරනු නොලැබේ. ඡන්දේ ලකුණු නොකර මනාප ලකුණු කරන ඡන්ද පත්‍රිකා ගණන් කිරීමෙන් බැහැර කරනු ලැබේ.